ශාසනාව දේශකයාණන් වහන්සේ මුත්‍යාගම ලිඳවව සිරිවිමල විසුද්ධාරාමාධිපති දහම් සරසවි බාහිර කතිකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද ඉලන්දගස්වවි සීල විසුද්ධි ස්වාමීන්ද්‍රයන්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 සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යතෝ කෝ රාද අරිය ශාවකෝ ඉමේ සම්පංචන්නං උපාදානක්ඛන්දානං සමුදයංච අත්ථගමංච අස්සාදංච ආදිනවංච නිස්සරණංච යතා භූතං පජානාති අයං උච්චති රාද අරිය ශාවකෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ සද්ධාවන්ත පින්වතුනි අද අපි මාතෘකාව වශයෙන් තබාගත්තේ සංයුක්ත සංයුත්ත නිකායේ ඛණ්ඩක වර්ගයේ සෝතාපන්න සූත්‍රය. මීට පෙර අපේ දේශනාවකින් සෝතාපන්න භාවයේ පිළිබඳ මේ කෙලස් වලින් නැගී සිට සෝතාපන්න මාර්ග චිත්ත වීර්ය සකස් වීමේ ආකාරය පිළිබඳ අපි ඉන්ද්‍රිය අට අටෝ රාශිය නැත්නම් ඉන්ද්‍රිය අට රාශිය මුල් කරගෙන ඒ වගේම මේ පින්නතුන්ට පෙන්වා දුන්නා දහසක් නයින් ප්‍රතිමන්විත සෝවාන් ඵලයේ පිහිටීම පිළිබඳව දහසක් න්‍යාය පසුගිය දේශනාවේදී අපි පෙන්වා දුන්නා. අද සෝවාන් උතුමාගේ ස්වභාවය හඳුනා ගැනීමක් හැටියටත් ඒ චිත්ත වීදිය සකස් වෙන ආකාරය ගැන අපි දේශනාවෙන් කරුණු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. සෝතාපන්න වීම බෞද්ධ අපි හැමෝගෙම අරමුණ පරම නිෂ්ඨාව ඒ සෝතාපන්න සකු르දාගාමි අනාගාමි රහත් ඒ උත්තමාර්ථයට පත්වීම. පින්දහම් කරගෙන පුණ්‍ය තේජසින් අපි දිව්‍ය බ්‍රහ්ම සුඛ සම්පත් විඳිනවා. ලබනවා. නමුත් කොයි අවස්ථාවකදී හෝ ඒ පුණ්‍ය තේජස අපේ දුර්වල වුණු අවස්ථාවක නැවත පහක් භූමි කරා අපේ උපත සිදු වෙන්නට පුළුවනි. ඒ නිසා මේ සංසාර ගමනේ නිමාව දකින්න තැන තමයි එහි මූලිකම ලබන උසස් ප්‍රතිභා උසස්ම පිළිවෙල තමයි සෝවාන් වීම. සෝවාන් වීම මේ ගාථා කොටසෙන් පෙන්වපු කොටසෙන් පංචස්කන්ධය යථාභූතව දැන ගැනීම කියන කාරණේ හෙළි වුණා. අපි නිතර මේ කොටස ඉදිරිපත් කරලා තිනවා. අද තවදුරටත් මේ පිළිබඳව සම්මර්ෂණ යෙදෙමු. යථාභූතම් පජානාති. කුමක්ද මේ පංචස්කන්ධය? ඒ යථාභූතව පජානාති తত্ত্বය ලබනවා. සෝවාන් උතුමා පංචස්කන්ධය හසුරුවන්නේ පරාර්ථයේ පිනිෂ. ආත්මාර්ථයේ බොහෝම දුරු වෙලා ඒ සක්කාය දිට්ඨිය දුරු වීම නිසා දිට්ටි ස්වභාවය නැත්නම් මේ සත්‍යයේ දිට්ටි අනුසය, දිත්තාසවය, දිට්ටි ඕගය මේ ඒ දැනි කඩා දැමන කෙනෙක් තමයි සෝවාන් උත්තමයා. ඒ සෝවාන් උත්තමයාගේ ස්වභාවය ධර්මයේ මේ විදිහට පෙන්නනවා තින්නම් සංයෝජනානම් පහනාය පටිපන්නෝ පුද්ගලෝ සෝතාපට්ටි ඵලසච්චි කිරියාය පටිපන්නෝ එතකොට මේ සංයෝජන තුන සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ත්‍රිවිධ සංයෝජනයන් ගේ බැඳුමින් මිදුණු උතුමා සෝවාන් උතුමා බව බොහෝ පින්වතුන් අපේ පින්තුන් දන්නවා. ඒ සක්කාය දිට්ඨිය දුරු වෙනකොට මේ දිට්ඨි අනුසය, දිත්‍යාසවය විත්ති ඕගය පහව යාම නිසා ඒ ඕගයන්තෙන් මිදීම නිසා අනුසයෙන් සිත ගැලවී යෑම නිසා විත්තීන් එයා ඒ පංචස්කන්ධය හසුරුවන්නේ එහි එහිම වාසය කරන කෙනෙක් හැටියට නෙමෙයි පංචස්කන්ධය ඒක මේ විදිහට ටිකක් අපි පෙන්නමු බලමු මේ නේතන් මම ඒ පංචස්කන්ධය කියන එක මගේ නොවේ. නේතං මම තෙල මාගේ නොවේ කියන එක. එය මාගේ නොවේ කියන එක. නේසෝ හමස්මි. එය මම නොවිමි. පංචස්කන්ධයෙහි මම නොවිමි. මම පංචස්කන්ධෙහි නොවිමි. න මේසෝ අත්තාති. ඒ මගේ ආත්මය නොවේ. දැන් පංචස්කන්ධය මම නොවේ, මාගේ නොවේ, මාගේ ආත්මය නොවේ කියනකොට ඒ ටික එළියට එනකොට, මත වෙනකොට පංචස්කන්ධයක් පංචස්කන්ධේ පරිහරණය කරනවා. අර උපාදාන භවකින් රහතන් වහන්සේගේ මට්ටමින් යථා භූතම් විදිත්වා අනුපාදා විමුක්තෝ හෝති මට්ටම නෙමෙයි මෙහා පංචස්කන්ධය පරිහරණය කරනවා තමන්ටත් අනුන්ටත් අර්ථ සිද්ධියක් ඇති වෙන විදිහට පරාර්ථකාමී ජීවිතයක් තමයි මූලිකම ලක්ෂණය සෝවාන් උත්තමයාගේ. එතකොට මේ පිළිබඳව මා මුල් දේශනාවකින් මතක් කළා සිද්ධි සම්වර්ණනා දේශනය අර්ථ සංවර්ධනා වර්ණනා දේශනා ක්‍රමය කියලා. ඉතින් මේ පිළිබඳව පහසුව පිණිස අදත් සිද්ධි සම්වර්ණනා ක්‍රමයෙන් නිදාන කතාවක් හැටියෙන් මතක් කරනවා. මේ ප්‍රථම ධර්ම දේශනාව ධම්සප්පවතුන් සූත්‍රය අහන්න පැමිණෙනවනේ සාතාගිර හේමගිර යක්ෂයෝ දෙදෙනා යක්ෂාධිපති දෙදෙනේ ඉද්ධිමත් බව ඇති දෙදෙනේ මේ මේ දෙන්න ධර්මයේ මේ කෙනෙක් කල්ති ඇවිල්ලා ධර්මයේ අහලා ආපහු යද්දී තමන්ගේ මිත්‍රයා සාතාගිර හමු වෙලාම උඩුගුවනේදීම මෙන්න මේ තමන් ඇසූ ධර්මයේ මිත්‍රයාට කියා දෙනවා ආන් ඒ වෙලාවේ මේ අහනවා මේ ධර්මය අහනවා අවන්ති ජනපදයේ කුරරංගර නුවර ඒ කාලී සිටු දියණිය සත්මහල් ප්‍රාසාදයේ උඩුතලයේ ඉඳගෙන මේ සංවාදය මේ සාතාගිර හේමගිර දෙදෙනාගේ සංවාදයේ බුදුරජාණන් වහන්සේගේ දේශනය අර යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ධම්පරියාය හකුඩුවලා මෙන්න මෙහෙම දේශනාවක් බුදුරජාණන් වහන්සේ කළේ කියලා සාකච්ඡාව අහගෙන ඉන්නවා. මෙන්න මේ කාලී සිටු දියණිය. ඒ කාලී සිටු දියණිය ඒ දහම් පරියාය අහලා සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ සෝවාන් ඵලයටපත් වීමත් දරු ප්‍රසූතියත් එකවර සිදු වෙන්නේ. මහා අසිරිමත් අවස්ථාවක්. අන්න ඒ දරුවා වැඩිපත් වෙලා මහා කච්චායන තෙරුන් ළඟ තමයි පැවිද්ද ලබන්නේ. මේ පැවිද්දා බලා විචිත්‍ර ධර්ම කටික වහන්සේ නමක් ඇටියට ප්‍රසිද්ධ වුණා. දැන් ඒ විචිත්‍ර කටික ධර්ම කටික තම පුතණුවන්ගෙන්ම බණ ටික අහනද ඒ ධර්ම මණ්ඩපයේට මෙන්න මේ කාලී සිටු දිනියක් යනවා. අනේ බඳු දවසක බඳු රාත්‍රියක මේ මාලිගාව සිටු මාලිගාව සොරු බිඳිනවා. ඒ සුරු බිඳින වෙලාවේ 16ක් මේ කාලී සිටු දියණියට ඒ පුවත දන්වනවා. ඒ වෙලාවේ පළවෙනි වර දෙවෙනි වර තුන්වෙනි වර ඒ කාරණා සිහිපත් කළත් මතක් කළා කිව්වත් ඒක ගණන් නොකර සැර වෙලා දක්වනවා මට මේ බණ ටික අහන්න දෙන්න මට ඕනෑ වස්තුවයි මම ලබන්නේ මට ওই වස්තුවෙන් වැඩක් නෑ ඔය ඒ විදිහේ කියනවා මෙන්න මේ සොරනායකයා ඒ වෙලාවේ මවිතේට බුදුමීටපත් වෙනවා. සොරනායකයා මුරට හිටියේ. එයන් ආ විදියකින් ආපහු ගෙදර යන්න ගියොත් ජීවිතේ තොර කරන්න. ඉතින් එහෙම අදහසකින් තමයි සොරදෙටුවා ඒ වෙලාවේ තන රැඳී සිටියේ. මේ උත්තමාවියගේ මේ ප්‍රකාශය අහලා සොරදෙටුවා මවිතේටපත් වෙනවා. මෙහෙම උත්තමාවියකටද මම මේ කරදරයක් කරන්න දැස්තුනේ කියලා අර පණිවිඩයක් යවනවා සොරුන්ට ඒ ඒ තැන්වලම ඒ වස්තුව තබන්න. තබලා තමන් හමු වෙන්න ඉන්න කියලා. මේ සොර රිතුවා අර මෞතුමිය දීපා වන්දනා කරලා සමාවිල්ලාගෙන මේක දීර්ඝ කතාවක් මම හිතේ මේ මොහොතේ ගන්නෙ. ඒ සොර රිතුවා ඇතුළු 900ක් පිරිස පින්නතුණි පැවිදි වෙනවා. පැවිදි වෙලා ඒ ඇත්තොත් උතුම් රහත් භාවයට පත් වෙනවා. මම මේ කතාව කෙටි කරලා මේ විදිහට පෙන්වන්නේ මේ ප්‍රථම සෝවාන් උත්තමාවිය සම්බන්ධ කරලා මෙන්න මේ ධර්ම ශ්‍රවණයේ තියෙන වටිනාකම. ඒතර සෝවාන් උත්තමෙක් මේ ධර්මයට බොහොම ලැබි. ධර්මය හැර එයාට වෙන දෙයක් නැහැ. වෙන කොයි වස්තුවට වඩා මේ සෝතාපන්නි පත්ති ඵලය උතුම්. එහෙනම් ඔන්න ඒ කාරණය සිහිපත් කරගෙන දැන් අපි බලමු මේ සෝතාපට්ටි ඵලයටපත් වෙන්න මේ පංචස්කන්ධය අපි මාතෘකා වශයෙන් තබාගත්තු තැන පංච උපාදානස්කන්ධයේ සමුදයත් අත්ංගමයත් අස්සාදයත් ආධිනමයත් නිස්සරණයත් කියන ඒ පංචවිධ විදියට පංචස්කන්ධේ විභාග කිරීම ගැනයි අද මාතෘකා වශයෙන් තබාගත්තේ මේ පංචස්කන්ධය විභාග කිරීමයි මේ නාම රූපේ විභාග කිරීමෙන්මයි මේ පංචස්කන්ධයට ඇති බැඳීමෙන් සිට මිදී යන්නේ මේ සක්කාය දිට්ඨියෙන් සිට ගිලිහි යන්නේ. සක්කාය දිට්ඨියෙන් සිට ගිලිහි යෑමම තමයි සෝවාන් ඵලය කියලා කියන්නේ. තණ්හාවත් මානයත් සම්පූර්ණයෙන් දුරු වුණා නෙමෙයි. සෝවාන් උතුමාගේ තණ්හාව තියෙනවා දේපොළ වස්තුවට තමන්ගේ කියන දේවල් වලට තණ්හාව නැත්තම් ඒක අර නන්දිරාග සහගතව දැඩි විෂම ලෝභපත්තිය නෙමෙයි යම් ඒ ආශාවන් සම්පූර්ණයෙන් සිඳුනා නෙමෙයි. විවාහ වෙනවා. කාම්භෝගී ජීවිතය ගත කරනවා. එතකොට මාන්නයක් කියනවා. තමන්ගේ ඒ தත්ත්වය රැක ගැනීම ගැන තමන්ට එහෙම වුවමනාවක් මාන්නයකුත් තියෙනවා. නමුත් වෙනස සතර අපාගත වෙන පාප කාය කම වචී කම මනෝ කම්මයන්ගේ යෙදෙන්නේ නැහැ සෝතාපට්ටි උත්තමයා. එතකොට සෝතාපට්ටි වීමට අද අපි බලමු මේ පංචස්කන්ධයේ විභාග කිරීම. විමසීම සරියුත් මහරහතන් වහන්සේගේ අන්තේවාසික භික්ෂුවක් උකටලීව උපදෙස් ලබාගෙන කර්මස්ථාන ලබාගෙන අන උකටලීව ඉන්නවා උකටලීව කියන්නේ ඒ විදර්ශනා භාවන්නේ දුර්වලව වාසය කරන දකින්න වෙලාවේ උපදෙස් ඉල්ලුවාම මෙන්න ඒ දෙන උපසත් මෙහෙමයි කායන් ඉමං සම්මසත පරිඥානාති කුණප්පුණං එතකොට බුදුරජාණන් වහන්සේ ඒ උපදේශයක් මට තබා ගන්නට ඒක කියන්නේ කායං ඉමං සම්මසත පරිඥානාත පුනප්පුනව අර පජානාති කියප එකම තමයි විශේෂයෙන් දකින්න කියනවා මේ කය සම්මර්ෂණය කරන්න කියනවා අපේ සම්මුති ලෝකයා සම්මර්ෂණයක යෙමෙ නෙදෙන්නේ මේ පංචස්කන්ධේ පරාමර්ශණය කරගෙන සම්මුති ලෝක ස්වභාවය පුදුජන ස්වභාවය එතකොට ඒ සද්ධානුසාරී ධම්මානුසාරී කලන පුදුජන භාවයටපත් වූ මේ වචන දෙකක් දැම්ම ඉදිරිපත් කළා සද්ධානුසාරී ධම්මානුසාරී කියන වචන දෙක සද්ධානුසාරී බව පින්නතුනි මේ දහමේ ප්‍රවිෂ්ඨය තමයි සද්ධානුසාරී වීම සම්මා සම්බුදුන් වහන්සේ ලෝ පහළ වුණා මෙබඳු ධර්මයක් අපිට අදත් ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන සද්ධාවකින් තමයි ශාසනයට ඇතුල් වෙන්න ඕන. ඒ ශාසනයට ඇතුල් වුණා ශාසනයට සම්බන්ධ වුණා කියලා කියන්නේ බුද්ධෝ අවිච්ඡප්පසාදෝ ධම්මිය අවිච්ඡප්පසාදෝ සංඝය අවිච්ඡප්පසාදෝ තමන්ගේ සීලයේ පිළිබඳ සීලයේ පිළිබඳ අවිච්ඡප්පසාදේම නැත්තම් පැහැදීම තමන් තමන් ගැනම ඇති වෙන පැහැදීම සිල් පිරිසුදු භාවයේ මත එතකොට මේ කරුණු හතර සම්පූර්ණව සත්පුරුෂ ආශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරන තැන දැන් මේ පින්නතුන් ඉන්නේ. ඒ සද්ධානුසාරී වුණු උතුමා මේ ස්වභාවය තමයි මේ ජීවිතයේ පිළිබඳව තමන් ගත කරන ජීවිතය ආර්ය මාර්ගයට යොමු කරගෙනයි වාසය කරන්නේ. තව සෝවාන් වෙලා නැහැ. නමුත් සද්ධානුසාරී එයා ආර්ය අෂ්ටාංග මාර්ගයේ දස දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටීන්ගේ මිදිලා සම්‍යක් දෘෂ්ටික දිට්ඨි අනුසය දික්කාසව දිට්ඨි යෝග කඩාගෙන නෙමෙයි. නමුත් සෝතාපට්ටි සාදිසෝ කියන ස්වභාවය. සෝතාපට්ටි කෙනෙක් වාගේ ජීවිතේ ගත කරන්නට යොමු වෙනවා, පෙළඹෙනවා. එයාගේ ජීවිතය සෝතාපට්ටි වෙලා නැතුවට තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාවන්තයි. ඒ ස්වභාවය තමන්ට ජීවිතය කරගෙන තමයි වාසය කරන්නේ. ඒකට සක්කාය පිටිය දුරු වීමට ඒ මූලික පසුබිම තමයි සෝතාපට්ටි සාවිසෝ සෝතාපට්ටි වුණු කෙනෙක් වගේ හැසිරීම. එතකොට ආර්ය ස්ථාංග මාර්ගයේ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ආන් මේ ත්‍රිවිධ අපස්සාකාර වූ අංග පහෙන් යුක්ත කෙනෙක් වෙනවා. සද්ධාම්සාරී පුජ්‍යලයා ඒ අනුව හැසිරීමට උත්සාහ කරනවා. ඒට අදාළ පොතපත දහම් පොතපත කියවනවා. ධර්ම ශ්‍රවණය කරනවා. එයින් ඇති වෙන ධම්මානුසාරී බව උපකාර වෙනවා. සෝතාපට්ටි මාර්ගයට පිළිපන් කෙනෙක් වීමට. අනේ සෝතාපට්ටි භාවයට පිළිපන් කෙනෙක් වෙනකොට වෙනීමට මෙන්න මේ ස්කන්ධ පංචකයේ උදයවැය ඇතිව නැතිවීම ඒක රූපය වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ කියන ඒ පස් අවස්ථාව ඇතිව නැති වෙන ආකාරය විමසන්ට ගන්නවා. ඒකයි සම්මසත කියලා කිව්වේ මේ කය පිළිබඳව කය විභාග කිරීම. මේක තවදුරටත් ගැඹුරින් ධර්ම දේශනාවල සඳහන් වෙන තැන තියෙනවා යතෝ යතෝ සම්මසති කන්දානං උදයබ්භයන් ලබති පීති පාමොජ්ජං අමතන්තං විජානතං ඒකේ අදහස යමෙක් මේ පංචස්කන්ධය යම් යම් යතෝ යතෝ පෙර අරු පස්වරු වශයෙන් කොයි කොයි වේලාවෙහි හෝ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධයන් පහ උදේවැය වශයෙන් නුවණින් මෙනෙහි කරයිද ඒ තැනැත්තා හැම කල්ලි ප්‍රීතිය හා සතුට ලබයි. නුවණ ඇත්තහුට එයම අමාමා නිවන ලැබීමට හේතු වෙයි කියලා දේශනාවේ සඳහන් වෙනවා. මෙතකොට එහෙම විභාග කිරීමක් සම්මර්ෂණය කිරීමක් අර පරාමර්ශණයෙන් තොරව උපාදානයෙන් තණ්හා අවිද්‍යාව තෘෂ්ණා සංඛ්‍යාත ඒ දෘෂ්ටිගතික වීමෙන් තොරව සම්මර්ථණය වීමක සූදානම් වීම තමයි මේ සද්ධානුසාරී ධම්මානුසාරී අවස්ථාවේ ස්වභාවය. පරි මේ විදිහට පිරිසිදු දැකීමෙන් පරිඥානාක වීමෙන් දිට්ඨිය අර සක්කාය දිට්ඨිය කැඩී යාමෙන් අන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජනයන්ගෙන් සිත ගැලවි යෑම. එතකොට මේ විදිහට වෙන්නේ මේක තව ටිකක් සරලව ඔබට මතක් කරනවා පිනුතුනි මේ ස්කන්ධ පංචකයේ මේ පිළිබිඹුව ප්‍රතිබිම්බය මේක කවුරුවක් අක්කල්ප එකක් නෙමෙයි හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිවිජ්ජති. එතකොට ඒ ඒ හේතුවකින් හටගත් එකක් හේතු නැසීමෙන් නැසෙනවා කියන අවබෝධය ඇති වෙනකොට අන්න අර රූපේ වේදනාවේ සංඥාවේ සංකාරයේ මම කොට පිළිගත් ඒ ස්ථිරව පවතන ආත්ම කොට ගන්න පුළුවන් එකක් නොවන බවට නුවණක් ඇති වෙනවා. ආන් මේ නුවන් මාර්ගය හදාගන්න එක තමයි ප්‍රථම නුවන් මාර්ගය හදා ගැනීම තමයි අර මා කලින් දේශනාවකුත් මතක් කළේ ඉන්ද්‍රිය අත්තරාශියක් ගැන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පෙළට දැන් හිත යොදන්න පංච ඉන්ද්‍රිය පංච බල අවස්ථා සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහට ඒ ඉන්ද්‍රිය පහට තවත් මේ පින්නතුනේ ඒක අටක් වෙන්නේ සෝමනස්ස ඉන්ද්‍රිය, ජීවිතේ ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියන ඒ ඉන්ද්‍රිය තුනත් සමග අර සද්ධාවන්ත වීම සද්ධානුසාරී ධම්මානුසාරී වීමේ හේතුවෙන් ඒ සද්ධාවම බලවත් වෙලා, වීරියම බලවත් වෙලා සති සමාධිය බලවත් වෙලා ප්‍රඥාව මුල් කොට ප්‍රඥාව බලවත් වීම පිණිස පෙරට කොට ගන්නවා සසුවන්ගය. ඒ ඒ අවස්ථාවේ සද්ධාව පෙරටු වීමෙන් බලවත් වීමෙන් ඉන්ද්‍රිය බවට පත් වීමෙන් සද්ධාව මුල් කොටම මේ ගමම් මඟ අර ඉන්ද්‍රිය අට ඉදිරිපත් වීමෙන් සකස් වෙන හැදෙන අනඤ්‍ය සංඤස්සාමිති ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය උපකාරයෙන් ප්‍රඥාවේ සුවිශේෂී ඉන්ද්‍රියේ පරිපාක අවස්ථාවක් සකස් වෙනවා ඒ සකස් වෙන අවස්ථාවට තමයි සෝවාන් මාර්ගසිත හටගන්නේ. ඒ කෙලෙස්යන්ගෙන් නැගී සිටීමෙන්. මේ සිත පිළිබඳව ලැබෙන කිටි වේලාවෙන් අපි මතක් කරනවා සිත කිසේ හැසිරීමක්. සිතක හැසිරීමක් තමයි මේ කුසල පක්ෂේ අකුසල පක්ෂේ මේ ශක්තිය යෙදෙන්නේ. ඒ කුසල අරමුණු වලම සිත යෙදිලා දාන ආදී පින්කම් කරමින් සද්ධාදී ගුණ ධර්ම වඩමින් ධර්ම දේශනා ශ්‍රවණය කරමින් මේ ස්කන්ධ පංචකයම විභාග කරන උතුබාට යෝගාවචරය කියලා අපි කියමු ඒ යෝගාවේ ජායති බූරි මේ ප්‍රඥාව ඇතින්නේ භාවනා කිරීමෙන් වැඩිවීමෙන් කියන කරුණ අයෝගා බූරි සංකයෝ භාවනාවේ යෙදෙන්නාගේ නුවණ වැඩින්නේ නැහැ කියලා දේශනාවේ සඳහන් වෙන්නේ එතකොට මේ කාමාවචර කියන වචනේ ඇහිලා අහනවා දන්නවා මාගේ පින්නතුන් අපි කාමාවචර භූමියක වාසය කරන්නේ මේ මනුලොව. එතකොට මේ සිත කාම ලෝකයේ හැසිරෙන සිතේ ස්වභාවය. දැන් සිත කිව්වහම පින්නතුනේ මේ ලෝකයක් ගොඩ නැගිලා තියෙන්නේ. චිත්ත, චෛතසික, රූප කියන මේ ලෞකික පදාර්ථයේ යථාර්ථ ස්වභාවය තමයි චිත්තචෛතසික රූපය. ඒ යථාර්ථවත් වූ ධහමෙන් තමයි සම්මුතියක් ගොඩනැගිලා තියෙන්නේ. ඒ සම්මුතිය තුළයි මේ සත්‍ය බවටපත් වූ ඔබත් මමත් වාසය කරන්නේ. ඒතර මේ චිත්තචෛතසික රූපයෙන් ගොඩනැගුණු මේ සත්පූර්ණිය තමයි මේ ප්‍රතිබිම්බය තමයි අපි මේ හසුරුවන්නේ කතා කරන්නේ. එතකොට මේ ස්වභාවයේ සිතකටයි සිතමයි මුල් වෙන්නේ. නිමිත්තන් නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති කියලා ඔය සූත්‍ර දේශනාව සඳහන් වෙනවා. මේ නාම රූපයක බැසගෙන තමයි මේ සත්‍යය මේ සියල්ලක මේ තරම් සංසාර ගමනක යෙදී යෙදී යන්නේ. ඒ හිතක හැසිරීම එතකොට. හිත හටගන්නේ කාම වස්තුන් අරඹය. අපි බලමු ඉදිරිපත් කරනවා උත්සාහ කරන්න ටිකක් මතක තබා ගන්නට ටික යෝන්සෝ මනසිකාරයෙන්. පින්නතුනේ ඒ සිත අපි මේ චිත්ත වීවි හට ගැනීම ගැනයි දැන් ඉදිරිපත් කරන්නේ. පවතින සිත. අපේ සිතක් කෝක් ඇහැට කනට ගිහින් ඒ අරමුණු අරගෙන පවතිනවා. එසේ නොවෙනකොට පංච ద్వාරයේට නොයමුණු වෙන තැන මනෝ ద్వාරයේ මුල් කොට භවාංගයේ සිත පවතිනවා. ඒත් අරමුණු සිටිතිවිලි මේ සිතේ හට ගනිමින්. එහෙම මූලික අවස්ථාව සිහිපත් කරගෙන ඒක හඳුන්වා ගන්න අතීත භවාංග කියලා. මේ පවතින සිත. අතීත භවාංග සිත් ඒ නම් කළා අතීත භවාංග කියලා. ඊළඟ අවස්ථාව දැන් අරමුණකට එනකොට භවාංග චලන නව අරමුණක් ගැටීම නිසා චලනය වීම. ඒ ඒක හඳුන්වා ගන්න භවාංග චලන කියලා. ඊළඟ ඒ චලනය වෙලා පැවිතිසිත නිරුද්ධ වෙන අවස්ථාව තමයි භවාංග උපච්ඡේද කියලා හඳුන්වන්නේ. ඊළඟ භවාංග උපච්ඡේදේ පැවිතිසිත නිරුද්ධ වෙන අවස්ථාව. ඊළඟ පංචද්වාරා වර්ජන කියලා කියන්නේ මේ හමුණු අරමුණ නව අරමුණ පැවතිච්ච සිත වෙනස් කරලා තම්ලු කරලා දැම්මා ඊළඟ නව අරමුණකට හිත යෙදෙනවා මෙනෙහි කරනවා ඇසට නැත්තම් කනට නැත්තම් රූපේට ශබ්දයකට ওই විදිහට මුල් වෙලා ඇස ආරම්භයන රූපයකට මුල් වෙලා කන ආරම්භයන ශබ්දයකට මුල් වෙලා එතකොට ඒක පංච පංච ద్వාරය ආවර්ජණය වී සිටියා කියන්නේ විවෘත වී සිටියා කියන අවස්ථාවයි පංචදුවාරා වර්ජන කියලා මතක් කළේ. ඊළඟ අපි ගමු කියලා ඇහැට ගත්තාම රූපේ ඒ ඇති වෙන හිතට මතක් කරන්නේ චක්කු විඥාන කියලා. එතකොට ඒ ඉපදි නිරුද්ධ වෙන චක්කු විඥාන සිතක් ඔන්න හටගත්තා. එතකොට ඒ ඒ ඒ සිත පිළි අරගෙන රූපේටම බියදෙනවද? ඒ ශබ්දයේදී මේ යෙදෙනවද? දැන් චක්කු විඤ්ඤාණ ගත්තාම ඇසමුල් කොට නිසා රූපය ගැන කතා කරමු. ඒ ඒ රූපේම මම බලනවද කියන තීන්දුවට එනවා. ඒක තීන්දුව කරනවා මෙහෙම සිත්වත්ත තුනකට එනවා. සම්පටිච්ඡන. ඒක පිළිගන්නවද නැද්ද? හොඳයි පිළිගත්තා. ඊළඟ රූපා ප්‍රම්මණේ රූපේ සැටි විමසීමක් කරලා සංකීර්ණය කරලා තීන්දුව කරනවා. ඒ මේකයි රූපේ බලනවා. මම බලන්න ආසයි එකක්. ඒ කතාව කලින් බලාපු එකට දැන් මේ සම්බන්ධ වෙලා යනවා. ওই විදිහට සංකීර්ණ අවස්ථාව වෙනවා. ඊළඟ අවස්ථාව වොත්තපන අවස්ථාව. දැන් විනිශ්චය කළා. ඔව් හරි මම බලන්නේ ඒ රූපේ තමයි. ඒ කතාව තමයි කියන තැනට. ඉතින් ඒ විනිශ්චයෙන් පස්සේ තමයි ඔබ රූප ආස්වාදෙ විඳින්නේ. ජවන් සිත් යනවා කියලා කියනවා. එතන ඉඳලා ජවන් සිත් හතක් අරමුණු රස මිදිමින් සිතත් පවතිනවා. එතකොට මෙතනදී මට තබා ගන්න ඕනේ රූපාරම්මණයක් හිතට ඇසට යෙදිලා ඒ අනුව ප්‍රසාදය පහළ වෙලා තින්නම් සංගති පස්සෝ පච්චපත්ත්‍ය වේදනා කියපු ආකාරයට ඔබ විඳින්නෙක් බවට රූප විඳින්නෙක් බවට පත් වුණු තැන ඒ රූප විඳීමෙන් ඔබ ළමන ස්පර්ශයෙන් විඳින රසය රස විඳීම ජවන් සිත් හතකින් සිද්ධ වෙන්නේ. ඒක මහා වේගවත් භ්‍රමණයක්. මේ තත්පරයක කෝටි ප්‍රකෝටි ගානකින් කියන්න බැරි වේගයකින් තමයි ඔය සිත් පහළ වෙන්නේ මේ මා පෙන්න මේ තෙප්පෙන්න සිත්. එතකොට Eh, නවවෙනි සිත හැටියට වෙන්න ජවන් සිත යවන සිත් හත එතන ඉඳලා අතට නවයේ සිත සිත් හතක් පහළ වෙනකොට 16 වෙනි අවස්ථාව දක්වා eh, ජවන් සිත් පහළ වීම සිත් හතක්. එතකොට 16 වෙනි අවස්ථාව තදාරම්මන අවස්ථාව වෙනවා. 17 වෙනි අවස්ථාවත් තදාරම්මන තදාරම්මන සිත් දෙකක් පහළ වෙලා ඔන්න ආයේත් බවලව වෙනවා. සිත ඒ එකම රූපය බලනවා නැවත අර ක්‍රියාව ජවලියමයි. අතීත භවංගේ පවතින සිත ඒකම දිගට දිගට දිගට නම් භවංග එහෙම වී ආයි චක්කු විඥාන ඒ විදිහට සකස් වෙලා සම්පීර්ණවත්වන ඒ විදිහට ජවන් සිත් අතේ රමණේක තමයි ආලේ රාමාවරේක් වෙලා මේ පංචකාමයන්ට මේ සත්‍යය මේ තරම් බැඳී සිටින්නේ. ඔන්න ඕක මේ අලුත් සිත් සිත් මේක පහළ වෙනවා අරමුණු ගැටීමෙන් සිතට ඒ ඒකට කියන අපි වීවි සිත් පහළ වෙනවා කියලා. එතකොට භවංග සිත් පරම්පරාවේ අගින් අගින් තමයි මේ පංච ద్వාරා වර්ජනයේ සිට සදාරම්භණය දක්වා මේ සිත් හටගන්නේ. ඒ තමයි අපි මේ ඇලි බැඳී සිටින්නේ. එතන මෙහෙම පරිහරණය කරන සිතකුයි භාවනාවක යොදවලා අපි මේ විදිහේ උසස් තත්වයට පත් කරගෙන මාර්ග සිතක් නැත්නම් ධානා සිතක් අපි හදාගන්නේ. ධානා සිතක් පිටියෙන් හඳුනනවා මෙන්න මේ විදිහටම අර විදිහටම අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද එතකොට අර අර විදිහමයි භාවනා කර්මස්ථානයකට යෙදී සිටියා ඒ සිතම අතීත භවාංග කියලා ගත්තාම එයම නැවත නැත්තම් මේ භාවනා අරමුණ විනාශ කළොත් අලුත් අරමුණක ගැටීම නිසා සෙලිම නිසා භවාංග චලන ඒ විදිහට ඒ පැවිදි සිත පෙරලලා ගිහින් අර අලුත් භාවනාවකට කර්මස්ථානයේ යෙදීම. ඒ විදිහටයි ඒ ඒ අර රූපේ ආකාරයම තමයි භවාංගුපච්ඡේද. ඉතින් මනෝද්වාර වර්ජන මෙන්න මේ භාවනා අවස්ථාවේදී මනෝද්වාර වර්ජනය හොඳට ගොඩක් වැදගත් වෙනවා. ඇසෙන් කනෙන් දිවෙන් නාසයෙන් මේ විදිහට අරගෙනීම අපි හිතමුකෝ දැන් මොකක් හෝ අරගෙන භාවනා කර්මස්ථානයක් දිහා බලාගෙන ආලෝක සංඥාවක් ඇති කර ගැනීමට ඒ විදිහේ යෙදුණු මනසක් කියලා අවස්ථාවක් කියලා. ඒක ඇස පියාගෙනත් මනස මුල් කොට මනෝද්වාර ආවර්ජණයෙන් අරගන්න තැන තමයි දියුණු වීම අවස්ථාවල්. අන්න එහෙම අවස්ථාවල් තමයි ඔය පරිකාර්ම උපචාර කියලා අපි හැම පෙන්වන්නේ. එතකොට මනෝද්වාර වර්ජණයෙන් පසුව භාවනා කර්මස්ථාන යෝගියාට පහළ වෙන සිත් සිත් ස්වභාව තමයි පරිකම්ම උපචාර අනුලෝම කියලා පෙන්වන්නේ. එතකොට අනුලෝම කියලා කියන්නේ ඒ තමන් ඉදිරියට යන්න යන චිත් පරම්පරාවට විරුද්ධ නොවි. දැන් ධානය උපදවා ගන්න ධානලාභියෙක් නම් ධානසිත කියනවා අර්පණාව කියලා. අර්පණා ධානසිතකට මේ මාරු වීම, නැගී සිටීම, අරමුණු කිරීම, පෙරලා දැමීම කරන ශක්තිමත් අවස්ථාව තමයි අනුලෝම සිත කියලා කියන්නේ. අනුලෝම සිතෙන් අනුතුරුව ගෝත්‍ර වූ එතෙක් පැවිතිච්ච චිත්තය භාවනා කර්මස්ථානයේ පැවතිච්ච භාවනා අරමුණ කරපු ඒ අරමුණු සිතද කාමයන්ගේ මේ මේ වෙනකොට කාමයන්ගේ මිදුණු සිතක් මේ ධානලාභියාගේ ඒ පැවතිච්ච අරමුණු සිත පෙරලා දාලා ඒකට කියන්නේ ගෝත්‍ර වූ කියන්නේ පැවිදි චිත්තේ පෙරලීම ඒ ගෝත්‍ර වූ චිත්තයෙන් අනතුරුව ආධ්‍යානසිත පහළ වෙන්න ගන්නවා ධානසිත ධානසිත ඉතින් ධානසිතේ අවස්ථා එතනදී නවයක් ඒ ධානාසිත වැඩි වෙනවා. අද අපි ගමු සෝවාන් මාර්ගසිතට දැන් කෙටියෙන් ඔය පෙන්නපු කර්ම මූලික කොටස අවශ්‍ය නිසා දැක්කුවා. දැන් ධානාසිතක් සම්බන්ධ වෙලේ සෝවාන් මාර්ගසිතේ ස්වභාවය බලමු. අර විදියමයි අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාර වර්ජණය. ඔන්න අර විදියට එන්න භාවනා කර්මස්ථානයක් මාර්ගත්තා කියලා කායක සති භාවනාව. ඒ අනුව ඔබට පරිකම්ම උපචාර අනුලෝම කියන. ඒ අවස්ථාවල් ඇති වෙලා අර විදියටම පැවැත්වූ මේ ගෝත්‍රය මොන ගෝත්‍රයේද මේ මනුස්ස ගෝත්‍රයේක මේ කාමාවචර සිත් පවත්තු පවත්තුමින් ඉන්න මේ සත්වයා මේ විදියට භාවනාවක යෙදිලා ඒ සිත සමාධිගත කරගෙන දැන්ගත කරගෙන ඉදිරියටම නුවන් මාර්ගයකින් නිවන් මාර්ගයටපත් වෙන්න ඕනේ. මොකද්ද වචනය? නුවන් මාර්ගයකින් නිවන් මාර්ගයකටපත් වෙන්න ඕනේ කියන අරමුණ ඇතිකොට අන්න එතෙක් පවත්වන ගෝත්‍රයේ පෙරලා දාලා ඇති වෙන පළමු වරට මාර්ගසිත. ඒ ගෝත්‍රයේ පැවැත්වූ ක්ලේශයන්ගෙන් නැගී සිටීම තමයි මා කලින් දේශනාවෙක පෙන්වලා තිබෙනවා. දුහතෝ උත්තාන විවට්ටානේ පඤ්ඤා මග්ග ඥානං කියලා. ඔන්න මාර්ග ඥානසිතට ගත්තා. ඒට අනුරූපීව පෙරපසු නොවීම ඵලසිත දෙකක් ඇති වෙලා එතෙන් සිට භවාංග වෙනවා. ඔය වෙන ඔය අවස්ථාව තමයි සෝවාන් උත්තමයාගේ මාර්ගසිතත් ඵලසිතත්. ඉතින් අනතුරුව මේක දිගටම ඒ ඒ අනතුරුවම ගෝත්‍රභි අනතුරුවම ඵලසිත නමේ ඊළඟට සෝවාන් ඵලලාභියාගේ පයෝග පටිපස්සද්දි පඤ්ඤා ඵලේ ඥානම් කියපු අවස්ථාවට ඒක පෙන්නුවේ ගෝත්‍ර වූ අනතුරු ඵලසිත පහළ වීම ගන්නවා. දෙවෙනි අවස්ථාවේදී දෙවෙනි චිත්ත වීදියේ සිට පළවෙනි චිත්ත වීදියේ මාර්ගසිත හටගත්තා මාර්ගසිත හට ගැනීමෙන් අනුව පරසිත දෙක හටගත්තා ඒ පළසිත දෙක අය භවාංග වෙනවා නැවත භාවනාවේ ඊළඟ පෙරපසු නොවීම තමයි ඊළඟ පළසිතේ චිත්ත වීදිය හටගන්නේ ඒත් අර විදියමයි ගෝත්‍ර වූ අනතුරුව පළසිත නමය හට ගැනීම මේ මේ එක එක දේශනාවකින් බොහෝ කොට අවබෝධ වෙනවා මදි. ඉතින් මේ චිත්ත වීදි හට ගැනීම පිළිබඳව ටිකක් අපේ පින්නතුන් සොයා බලන්න පොතපත කියවලා අවබෝධයක් ලබන්න. මෙන්න මේ විදිහටයි මේ ගෝත්‍ර භූ පහළ වීමෙන් පරිකර්මයේ මේ ඉන්ද්‍රිය සමතාවයේපත් කොටගෙනයි අර විදිහට පෙන්නපු ඉන්ද්‍රිය 8 ඉදිරිපත් වෙලා ප්‍රඥාව මුල් කොට අනඤ්‍යතඤ්ඤස්සා මිති ඉන්ද්‍රිය නම් වූ මෙතෙක් සස්සාරේ කවර කලකවත් අපිට හටනගත්තා වූ ප්‍රඥාවේ මේරීමේ අවස්ථාවට මේ ක්ලේශයන්ගේ නැගී සිටීමේ අවස්ථාවට මේ සිතපත් කරන ප්‍රඥාව මුල් කොටගත් සිත් වීදියේ අවසාන අරමුණ අවසාන ඵලය තමයි මාර්ග සිතක් හට ගැනීම මේ සිතේ. ඒ සිතට ඒ ඒ සිත හදා ගැනීමටයි අපි මේ තරම් වෙහසක් ලබා යෙදෙන්නේ. පොතපත කියවන්නේ ධර්ම අවබෝධයක් ලබන්න උත්සාහ කරන්නේ ධර්ම ශ්‍රවණය කරන්නේ දාන ආදී පින්කම් කරන්නේ අර මූලික පසුබිම සකස් කරගන්න මොන මූලික පසුබිමද අන්ධ භූත ශෝකයාට සද්ධර්මයක් ශ්‍රවණය කරලා කලන පුදුජන භාවයටපත් වෙලා සද්ධානුසාරී ධම්මානුසාරී භාවයෙන් සාදිසා ඒ මා පෙන්නේ සෝතාපට්ටි සාදිසෝ කියලා සෝතාපට්ටි කෙනෙක් වාගේ ජීවිතය ගත කරන අතරේ ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන් ගිහි කාම භෝගී ජීවිතය ගත කරන කෙනෙකුට නැත්තම් ගිහි බ්‍රහ්මචාරී ජීවිතය ගත කරන කෙනෙකුට මේක ගෘහස්ත වෙනගෙනම පංචශීලයේ මුල් කොට ඒ ප්‍රතිපදාවක ජීවිතය සකස් කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අර මුල් පහට යෙදිලා ඒ අනුව ඉතින් ඉන් එහාටයි අර සම්මා වායාම සම්මා සති සම්මා සමාධි අනාගාමී උත්තමයාගේ අවස්ථාවට රාහත්තුමාණන් වහන්සේගේ විමුක්ති විමුක්ති ඥාන දසර කියන දසවිදූ ආර්ය ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ හොඳයි මේ කරුණු ස්වල්පය මේ මොහොතේ මේ අවස්ථාවේ අපි දේශනා කරන්නට යෙදුනා මේ පින්නතුන් අද දවසේ මා ඉදිරිපත් කරනු ලැබූ මේ සෝතාපට්ටි භාවය පිළිබඳව බුද්ධ දේශනාවෙන්ම මා ඉදිරිපත් කළේ කන්දක වර්ගයේ සෝතාපට්ටි සූත්‍රය. එය පෙන්වා දෙනවා මේ යථාභූතම් පජානාති කියන වචනේ පෙන්වන පංචස්කන්ධය. අපිත් පින්නතුනි මේ විදිහේ ධර්මයක් ශ්‍රවණය කළා යම් පුංචි ඉවක් ඇතුව සෝවාන් ඵලයකටපත් වෙන්න පුළුවන් මේ භවයේදීම මෙබඳු දහම් පරයායක් අපිට ලැබුණා මේ පිළිබඳව අපි වෙහෙසුනොත් අපේ ගතසිත දෙක යෙදුනොත් මේ ස්කන්ධ පංචකය විභාග කිරීමෙන් සම්මර්ෂණය කිරීමෙන් අපිට යන් නුවණක් හදාගෙන පංචස්කන්ධයේ මේ සක්කාය දිට්ඨියෙන් දෙකමක දෝෂයක් මේක භව දෝෂයක් මේ දිට්ඨිගතික වීම ඒ භව දෝෂයෙන් සිත මිදි මුදවා ගන්නටයි කායන් ඉමා සම්මසත පරිඥානාත පුනක් පුනක් නැවත නැවත මේ සම්මර්ථනය කරන හැටියට සරියුත් මහරහතන් වහන්සේ තම අන්තේවාසික භික්ෂුවට අනුශාසනා කළා කියනවා. උතර මේ ස්වභාවය සරල කරලා හිතට නගාගෙන අපි මේ පංචස්කන්ධයක් දරන අය. මේ පංචස්කන්ධයට අපේ තුල මේ ස්කන්ධ පංචකයේ බැඳීමක් තියෙනවා බන්ධනයක් තියෙනවා. දැන් හිතලා බලන්නකෝ. මේ කෙස් ටික පංචස්කන්ධය ගත්තාම දැන් රූපය. කොහොම පැහැදිලි සරල තැන. ඒ පංචස්කන්ධයේ බැඳීම කෙස් ටික හිස් කබලේ සමට බැඳිලා. ඔන්න ඒ රූපෙම කියලාගෙන බලන්නකො බැඳීම. රූප රූප මිතියෙම බැඳීම පමණක්. වෙන් කළ රූපය ගත්තා. දත් ටික හකුපාණා වලට එහෙම බැඳිලා. ඇට ටික ඒ ඒ විදිහට නහර වැලවලින් බැඳීලා හැමකින් වැහිලා ওই විදිහේ සකන දිව රාශිය පිහිටි මේ බඹයක් වෙන ශරීර කූඩුව මේක තමයි මේ රූප පින්ඩය එතකොට වේදනා සංඥා සංකාර කියන ඒ ඒ නාම කොටාසය එතකොට අර චිත්තචෛත්‍යකයන්ගේ සකස් වීම තමයි ප්‍රතිබිම්බ වීම තමයි මේ නාම රූපයයි කියලා අපි මේ වැළඳගෙන දැසගෙන සිටින්නේ ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අනත්තනී අත්තමානෙන් පස්සලෝකං සදේවකං නිවිච්ඡන්නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති කිය. අනාත්ම වූ එකක්. මේ අයිති එකක් නෙමෙයි. මේ ස්මත් ලොම්නිය දත් කාට අයිතිද මේවා? මේවා හේතුන්ගෙන් හටගත් දෙයක් පදාර්ථයක්. එතකොට ඒ සකස් වුණු දෙයට මෙන්න මේ විදිහේ හසුරුවන කාම ලෝකයේ ඉඳන කාමාවචර චිත්ත වීර්යයක් හටගන්නවා සිතේ ස්වභාවයක් චිත්තචෛසියන්ගේ නැගී සිටීමක් පෙරටු වීමක් ඉදිරියට ඒමක් චිත්තචෛසියන්ගේ ඒ ස්වභාවයට අනුව අපිට ආස්වාදකී බවක් නැත්නම් විඳින බවක් දැනෙන බවක් හැඟෙන බවක් හඳුනා ගන්න බවක් සකස් වෙන බවක් වේදනා සංඥා සංකාර විඥාන කියන අවස්ථාවල් ටිකක් ගොඩනගෙනවා මේ සිත තුළම ඒ ඒ අනුව හිතන්න පුළුවන් බවක් සකස් වෙලා තියෙනවා. ඒ හිතීම කුසල පක්ෂයට වුණොත් මේ විදිහයි අකුසල පක්ෂයට වුණොත් මේ පංචස්කන්ධය අරගෙන සංසාරේ සසර සතරාපාදී දුක් විඳමින් ඔබට පුළුවන් හැසිරෙන්න, හසුරවන්න. ඒ හැසිරීමේ මිදීම තමයි මේ චරණය සීලයෙන් මේක මේ විදිහේ හික්මීමක් ලබාගෙන සමාධියකින් හිත අර පංච දුවා ඇහැට කනට දිවට නාසයටම යන්නේ නැතුව මේ මේ ස්වභාවය සම්මර්ෂණය කිරීම. මාර මතක් කළ විදිහට මේකේ බැඳීමක් ඇති බව බලන්න පංචස්කන්ධේ රූපේ වෙන වෙනම ගත්තත් එතන බැඳීම රූපයක් නාමයක් අරගෙන බැලුවත් සිත සිත වල බැඳීම අපිට යම් සිතට එන යම් කාරණා පිළිබඳව අපි කොච්චර බැඳිලාද අපි යම් ගමනක් ගිහින් ආවහම ඒ ඒකේ సౌందර්ය ස්ථාන සොඳුරු තැන් දැකපු තැන් තමන් කළ කීද නැවත නැවත අනුස්මරණය කරන්න පුළුවන් බැඳීමක් මානසික බන්ධනයකුත් ඇති බව රූපයෙන් රූපයට බැඳීමක් ඇති බව. ඔබේ රූපේ ඔබේ රූපයටම ඒ ඒ දේවල් බැඳී ඇති බව. ඇහැ බද්ධ වෙලා තියෙන හැටි, කන බද්ධ වෙලා තියෙන හැටි, දත් ටික ඔය මුකේ බද්ධ වෙලා බැඳිලා තියෙන හැටි සම්මර්ෂණය කරන්න. සිටි සිටි වලින් බැඳී තියෙන හැටි ඔබ අන්නේ බාහිර ඇත්තන් සමග. ඔන්න ඒක බන්ධනය. මේ පංචස්කන්ධේ බැඳීම ගැන දැන් නුවණින් මෙනෙහි කරන්න. නමුත් සැබෑ ස්වභාවයේ සත්‍ය ස්වභාවයේ යථාර්ථය නම් බින්දෙන බවමයි. පත්තන බංකුර බවමයි. එනිසා පින්නතුනි බැඳීම මෙන්ම බිඳීමක් ඇති බවක් අද සලකාගෙන සම්මර්ෂණයේ යෙදෙන්න. දැන් බිඳීම බිඳීම වෙන එක බැලී තියෙනතර බෙද බෙදා බෙද බෙදා බලන්ටයි අනුපස්සනා කරන්ටයි බුද්ධ අනුශාසනාව ඒකයි යෝගාවචරයාගේ එහෙම නැත්නම් මේ සතර දුකින් මිදෙන්න මේ පංචස්කන්ධය අතහරින්න උත්සාහ කරන කෙනා මේක බෙද බෙදා බලන්න ඕන. ඒක ඝන සංඥාවකින් එකට සත්පුජ්‍යල භාවයකින් හසුරුවන මේ සත්ත්ව ස්වභාවය බෙදලා බලන්ටයි බෙවීම කියලා. ඔය කණ්ඩානංච පටිපාටි කියලා පෙන්නපු දහම් පරයායන් ඒ වගේම යතෝ යතෝ සම්මස්සති කණ්ඩානං උදයබ්බයං ලබති පීති පාමොජ්ජං අමතන්තං විජානතම්මා මුලිනු මතක් කළේ මෙන්න එහෙම එකක් මේ සත්ව වේ සිටින මේ ස්කන්ධ පංචකය. එතකොට ඒක බෙදලා බෙදලා බලනවා. එකට එකට එකට එකවර අපිට ඉන්නේ නැහැ යන්තිංච සමුදේ ධම්මං ශබ්බන්තං නිරෝධ ධම්මං කියපු තැන. එහෙම බෙදලා බලනවා අපි වෙනි මානසිකත්වයක් ඇති යම් උත්සාහයකින් මේ සසර දුකින් මිදෙන්න වෙරදරන අපි පතපරමියෝනේ නෙමෙයි උද්ගටිතඤ්ඤුත් නෙමෙයි එහෙමනම් නෙය්‍ය මට්ටමින් අපිට පුළුවන් යමක් අහලා නැවත නැවත නැවත නැවතෝ අහලා හිත දරාගෙන මේ දුකෙන් මිදෙන්න මේ පංචස්කන්ධයම විභාග කරන්නට. එතකොට එතනටයි බෙදීම පෙන්වන්නේ. එහෙනම් බෙද බෙදා බෙද බෙදා බලනවා. මේ පංචස්කන්ධේ පස් කොටසකට බෙදුවා ආයතන වශයෙන් ඇසකන දිවනාසය මේ විදිහට රූප ශබ්ද වශයෙන් ආයතන වශයෙන් 12කට බෙදලා බලනවා බෙදන්න පුළුවන් අපිට ධාතු වශයෙන් චක්කු ධාතු ඒ විදිහට රූප ධාතු විඥාන ධාතු හැටියට 18 ආර ඔන්නෝගයි බෙදනවා කියලා පෙන්වන්නේ කෙටි මේ අවස්ථාවේදී මා මේ කරුණ ඔබට පෙන්වා දෙන්නේ එතකොට බැඳී ඇති පංචස්කන්ධයක් ඇති බව ඒක බිදෙන බව සනබංකුරෝ බිදෙන එකක් බව ඒක බෙද බෙදා බලන්නත් පුළුවන් බව නුවණකින් අපිට පෙර සසර වඩා ආපු පුණ්‍ය තේජසකින් අපිට නුවණක් තියෙනවා. මේ නුවණින් දැන් බලන්න පුළුවන් අවස්ථාවක් උදාපත් වෙලා තියෙනවා. එහෙනම් බැඳීම දකිනවා. ඒකේ බිඳීමකුත් ඇති බව දකිනවා. ඒක බෙද බෙදා බලන්නත් පුළුවන්කම නුවණක් දැන් තියෙනවා. එහෙනම් ඒ පැවැත්මකුත් මේකේ තියෙනවා. එහෙනම් මේ පැවැත්ම පවත්තන්ති දුක්ඛං කියන ධම්පයයෙන් මේ තීලක්ෂණයට නගාගෙන මේ ස්කන්ධ පංචකය ඔබ නැවත නැවත අනුපස්සනා කරන්න. මේක මේක නිමිති කරලම අරගත්තොත් අරමුණු කරලා ගත්තා ගැනීමෙන්ම ලෝකයා වාසනය කරන්නේ ඒක නිමිත්තම් බයතෝ සම්පස්සමානෝ අනිමිත්තේ පුස්ස පුස්ස වායම් පස්සති අනිමිත්ත විහාරෝ කියලායි බුද්ධ දේශනාවේ අපි නිමිතිකාරයෝ නිමිත්තෙන් නිමිත්තට නිමිත්තෙන් අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට පංචකාමයන්ට මියුදු වෙලා ඇසකන දිවනාසයට සකස් වෙන විඥානයකුයි අපි හසුරුවන්නේ. ඒ හසුරුවන ඔබටයි මේ ධම අපිටයි මේ ධම ඒම ඒ විඥානයේ හසුරුවන පංචස්කන්ධේ නුවණකට යෙදෙනවා අන්න අර ඉන්ද්‍රිය අට අධිපති වීමෙන්. සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය බවට අධිපති බල බවට බලවත් වීමෙන් මේ ඒ ඒ අනුව සෝමනස්ස ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය කියන ශක්ති තුනක් තවත් උපකාර කරගෙන ප්‍රඥාව අධිපති කොටගෙන හට ගන්නා මෙවඳු බෙදීමකින් නුවණකින් පංචස්කන්ධය විභාග කරන උතුමාට පහළ වෙන මේ පැවැත්ම දුකයි මේකෙන් මම මිදෙන්න වෙන්න ඕනේ අපවත්තං ෂේමං ෂේමණං වූ නිවන අරමුණු කරනකොට අරමුණේ තවත් යෙදෙනකොට ඒ අරමුණ නිවන අරමුණ බලපත් වීමෙන් ප්‍රඥාව මුල් කොට ක්ලේශයන්ගෙන් නැගී සිටිය ඔබ මා මේ කෙටියෙන් පෙන්නූ චිත්ත වීදි ආකාරයේ සෝවාන් මාර්ගසිත මාර්ග චිත්ත වීදිය පින්නතුනේ හට ගන්නවා මේ සිතේ ආ ඒ සිත තමයි සෝවාන් සිත දැන් සෝවාන් උතුමා සෝවාන් සිත පරිහරණය කරන සද්ධානුසාරී ධම්මානුසාරී වුණා එහෙනම් ඒ ස්වභාවයේ තවත් ඉදිරියට වැඩිනෝ කෙනෙක් වුණාම සෝවාන් පනසිතේ අයිතිකාරයෙක් වුණා මෙතෙක් ජීවිතයේ විද්ද දුක්ඛන්දරාව ඉවරයි මහ පොළොව හා සමාන දුක ගෙවා දැම්මා ක්ලේශයක් ගෙවා දැම්මා ක්ලේශ 1500ක් ගැන අපි කලින් මතක් කරලා කියනවා ඒබඳු ක්ලේශයන්ගෙන් සිත මිදී මිදී මිදි මිදී අන්න අර සංයෝජන තුනක් කඩා යොරලා දාගත්තා සක්කාය දිට්ඨියෙන් සිත මිදුණා තව ඉතුරුයි තණ්හාව මානය ඒවා දිහා බලනවා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ටිකින් ටික එහෙනම් ඒ ඒ වැඩිම තමයි සක්ෘදාගාමි අනාගාමි රහත් ත්වයටපත් වෙනකොට මේ සියල්ල පරිඥාතං මොනවාද පරිඥාතං මේ ස්කන්ධ පංචකය පිරිසිදම දත්තේ වෙයි කවුද රහත් උතුමාණන් වහන්සේ සෝවාන් උතුමා පරිඤ්ඤයං මේ කිසිවක් නොදන්න අන්ධ භූත පුරුද්දණයා අපරිඥාතං මෙබඳු ධර්මයක් ලෝකෙට හිලි කළ සම්මා සම්බුදුන් වහන්සේ පරිඤ්ඤා තං තං කියලායි දේශනාවේ පින්නතුනි සඳහන් වෙන්නේ. එහෙනම් ඒබතු දහමක් ශ්‍රවණය කරලා ශක්තිපමණින් ඔබත් උත්සාහ කරන්ට ඉක්මන් භවයකදීම උතුම් සෝවාන් ඵල සාක්ෂාත් කර ගැනීම පිණිස. සංයුත්ත නිකාය කන්දවක්කයේ සෝතාපන්න සූත්‍රය. ඒ සෝතාපන්න සූත්‍රයෙන් අපේ සම්මා සම්බුදුන් වහන්සේම හෙළි දක්වනවා. මේ ස්කන්ධ පංචකයේ පිරිසිඳ දැන ගැනීම ඒ යථාභූතම් පජානාති తত্ত্বය සෝවාන් උතුමාගේ බවත් අනුපාදා විමුක්තෝ එමත්තන් යථාභූතම් විදිත්තා අනුපාදා විමුක්තෝ හෝති తত্ত্বය රහත් උතුමාණන් වහන්සේගේ බවත් ඒ ඒ ස්වභාවය අපි කෙටියෙන් සම්මර්ෂණය කළා අද සිද්ධි සම්වර්ණා ක්‍රමයෙන් කාලිසිට දිනිය පිළිබඳව මම ඒ නිදාන කතාව හැටියට ඉදිරිපත් කළා පස්වග වහන්සේගෙන් අනතුරුව එමදාම උතුම් ධම්සප් පැවතුම් සූත්‍ර දේශනාව සාතාගිර හේමගිර දෙනාගේ සංවාදය අහලා ප්‍රථම සෝවාන් උත්තමය උත්තමාවිය ලොවට බිහි වුණා. දැන් ප්‍රථම සෝවාන් උත්තමයන් වහන්සේ කොණ්ඩඤ්ඤ තාපසයන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වූ සිද්ධිය මේ පින්නතුන් දන්නවා. අද ප්‍රථම සෝවාන් උත්තමාවියත් කාන්තාවක් වීම ගැන මතක් කරනවා. ඒ අනුව මෙන්න මේ සෝවාන් උත්තමාවිය ධර්ම ශ්‍රවණයේ යෙදී සිටි ආකාරය අර ධන සම්පත් සිටු සම්පත් පැත්තකට කරලා ඒවා ඒ ඒහිත හිත නොවි අන්විහිත නොවීම බණ ටික අහපු කතාවයි මා ඉදිරිපත් කළේ. එහෙමනම් ඒ බඳු ධර්මයකුයි අපිට ලැබී තිබෙන්නේ සෝවාන් මගපල නුවණක් කරා මේ සිත වඩවා ගැනීමට. සද්ධානුසාරී ධම්මානුසාරී සෝතපට්ටි සාදිසෝ කෙනෙක් වෙන හැටියට මා අනුශාසනාවක් කළා. එහෙනම් මේ පින්නතුනුත් ශක්තිපමණින් උත්සාහ කරන්ට දාන ආදී කුසල කර්මයන් පුණ්‍ය කර්මයන්හි හැසිරෙන අතර භාවනාවක යෙදিলা කර්මස්ථානයක් තමන්ට පහසු කර්මස්ථානයක් භාවනා කමඨහන ගුරුවරයෙකුකින් ලබාගෙන ඒ සිත යොදලා මේ කාමාවචර සිත ධානාසිත පැත්තට එහෙම ලෞකික වූම සමාධිසිතක් හදාගෙන පුළුවනි මාර්ගසිතකට සිත අපි මේ පෙන්වපු විදිහට සෝවාන් මාර්ග චිත්ත වීදියකට ඔබට නැඹුරු වෙන්න ඒ වෙන්නේ ප්‍රඥාව මුල් කොට මේ ක්ලේශයන්ගෙන් සිත නගා සිටුවා ගැනීම. කෙලෙස් වලින් නැගී සිටීමෙන් ලෝකයා අන්ධ භූත පුදුජන ලෝකයා කාම වස්තුන් සම්මර්ථනය නෙමෙයි කරන්නේ එයා පරාමර්ථනයයි එයා එහි එහි බැසගෙන ඒ පිළිබඳවමයි කතා කරන්නේ නන්දියකින්මයි සතුටකින්මයි රාගයකින්මයි ඇලී බැඳී සිටින්නේ. එයම ඒ පිළිබඳම අභිවදති අභිනන්දති අජ්ජෝසාය සිත්තති කියන දහම් පරයය අපි පෙන්ලා ඇති ඒ තමයි පුදුජනයාගේ தত্ত্বය. මේ විදිහේ ගමන් මඟක යෙදෙන තැනැත්තා අර අපිට ලැබිච්ච ජීවිතයේ උතුම් බව සලකාගෙන එයින් කුසල් ධම්මයේ හැසිරෙන අතරම මෙබඳු මේ පංචස්කන්ධය විභාග කරන තැනට නුවණක් හදා ගන්නා කෙනෙක් හැටියටත් වෙන එකයි මාද දේශනෙන් අනුශාසනා කළේ. දැන් දිව්‍යයන්ට පින් දෙමු. ආකාශත්තාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ නොච්චයාගම ලිඳවැව සිරිවිමල විසුද්ධාරාමාධිපති දහම් සරසවි බාහිර කතිකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද ඉලන්දගස්වවි සීල විසුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තවතවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි